තෙරුවන් සරණයි. අපි අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ සතිය ආනිසංස පෙළ ගැස්මේ ඊළඟ වීඩියෝ එක විදියට. අපි මීට කලින් වීඩියෝ දෙකක් අරගෙන ආවිල්ලා තියෙනවා. ඒකේ මට මතක විදියට ওই දෙකටම ආනිසංස පහක් ගොනු කරලා තියෙනවා මගේ මතක හැටියට. ම්ම් අපිට තියෙන ආනිසංස හතක්නේ භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න කලින් සතිය කියන එක පුරුදු කිරීමේ සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමේ ආනිසංස හතක් පෙන්වලා දෙනවා මෙන්න මේ දේවල් ඔබට මේ ජීවිතේදීම සාක්ෂාත් කරන්න පුළුවන් සතිය කියන එක ඔබේ ජීවිතයට එකතු කරගත්තොත් කියන එකට උන්වහන්සේ දේශනා කරන්නේ මේ ආනිසංස. එතකොට අපිට වෙනම අතිරේක උනන්දුවක් වීරියක් රහක් ඇති වෙනවා මේක කරලා බලන්න හිතෙනවා. ශ්‍රවණයෙන් එන ශ්‍රද්ධාව කුසල ඡන්දයක් දක්වා වැඩෙනවා මේ தത്വෙදී. ඉතින් අපිට දැන් තියෙන්නේ අද කතා කරන්න තියෙන්නේ ඥායාස අධිගමාය නිබ්බානාස සච්ච කිරියයි කියන දෙකම මම මේ වෙලාවේ දෙකම එකට කතා කරනවා. ඉතින් මෙතනදී ඥායාස අධිගමාය කියන එක සරල අර්ථයෙන් අපි දන්නේ නුවණ වැඩෙනවා කියන එකක්. ඉතින් ඇත්තටම මේක එන්නේ අර ඉහලින් තියෙන උඩින් තියෙන ආනිසංස පහ සතිය ඒ ආනිසංස පහ ලැබෙන්න සතිය ප්‍රායෝගිකව පුහුණු කරපු කෙනෙකුට තමයි මේ ඥායාස අධිගමයි කියන එකට අඩිය තියන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ සත්තානං විසුද්ධියා තමන්ගේ సంతානය සුද්ධ කරගන්න ශෝක පරිදේව දුක් දුම්නස් අතික්‍රමණය කරන්න ඒවා ඉක්මවා යන්න ඒවා සමනය කරන්න සතියෙන් වැඩ ගන්න දන්න කෙනෙකුට සතිය ඒ තැන් වලට පාවිච්චි කරන්න දැනටමත් ප්‍රායෝගික හැකියාවක් පුහුණුවක් තියෙන කෙනෙකුට තමයි ඥායන් සතිගමාය කියන එක සාක්ෂාත් වෙන්නේ නුවණ කියන එක එන්නේ. ඒ කියන්නේ මේ යථාර්ථය දකිනවා කියන එක. ඉතින් ඕකට හරි ලස්සන උපමාවක් කියනවා මේ අපි ලොකු සාංශයේ අපිට මේ වර්තමාන ලෝකයේ තාක්ෂණය දියුණුයිනේ. එතකොට තාක්ෂණික උපකරණ තියෙනවා අපිට පාවිච්චි කරන්න. ඒ හැම උපකරණයක්ම පාවිච්චි කරන්න අත්පොතක් දීලා තියෙනවා. මොකද අපිට මැෂින් එක හම්බුණාට අත්පොත නැත්තම් අපි හිතුමනා අපිට තමයි මැෂින් එක පාවිච්චි කරන්නේ අන්තිමේදී ඩැමේජස් වැඩි. ඒ නිසා සෑම උපකරණයකටම අපිට අත්පොතක් එනවා කොහොමද මේ මැෂින් එක පාවිච්චි කරන්න කියලා ගයිඩ්ලයින්ස් ටිකක් එක්ක. ආන් ඒ වගේ අපිටත් මැෂින් එකක් ලැබිලා තියෙනවා මේ මානව ශරීරය කියන එක විශ්ව ධාතුවේ තියෙන විශ්වයේ නිර්මාණය වෙන විශ්වයේ ස්වභාවිකව නිර්මාණය වෙන ශ්‍රේෂ්ඨතම මැෂින් එක. ආයි මේකට ගහන්න පුළුවන් මැෂින් එකක් කිසිම විද්‍යාඥයෙකුට විද්‍යාවට මේක හදන්න බෑ. ඉතින් මේකෙන් දැන් අපි හිතනවා එහෙම කොහොමද කියන්නේ <laughs> විද්‍යාවෙන් කොච්චර දේවල් හොයාගෙන තියනවද කියලා. වෙන්න පුළුවන්. විද්‍යාව මැටීරියලි භෞතික දේවල් පැත්තෙන් සෑහෙන දේවල් ඉස්සරහට ගිහිලා තියෙනවා. ඒගොල්ලෝ ඉම්මැටීරියල් පැත්ත. මනස සම්බන්ධව ඒගොල්ලෝ තාම හෝඩියටවත් අඩිය තියලා නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේ මේ අංශ දෙකම ගැන මේ මේ මේ ලෝකෙට පහළ වෙන ශ්‍රේෂ්ඨතම පුරුෂයා තමයි මේ අංශ දෙකම ගැන ප්‍රවීණත්වයක් තියෙනවා. උන්වහන්සේ මේ අංශ දෙකම දැනගෙන කතා කරේ. ඉතින් අපේ අය මේ භෞතිකත්වයේ විතරක් ඔළුවේ තියන් ඉන්න විද්‍යාව ඔළුවේ තියාගෙන භාගතුන් වහන්සේට පයින් ගහනවා. ඒක තමයි අපේ බෞද්ධයන්ට වැරදුනේ. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ මානව ශරීරය තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම මැෂින් එක උපකරණය ස්වභාවිකව නිර්මාණය වුණු අපිට ඉතින් මේක ස්වභාවිකව දැන් ලැබිලා තියෙනවා හේතුවක් සහිතව. හැබැයි අත්පොත නැහැ කොහොමද මේක යූස් කරන්නේ. මේකෙන් වැඩ ගන්න මේක වැඩ කරන්නේ මොන විදිහටද මේ මැෂින් එකෙන් මේ මැෂින් එක රන් කරන්නේ ක්‍රියාකාරී වෙන්නේ මොන විදිහටද කියන එක අපි හරියටම දන්නේ නැහැ. ඉතින් ඒක ඒ නිසා කියන්නේ මැෂින් එක අපිට ලැබිලා තියෙන අත්පොත නැහැ. අත්පොත කියන එක ලැබෙන්නේ කොහොමද? අර ඉහලින් කියපු ආනිසංස පහ ලැබෙන විදියට සතිය ප්‍රායෝගිකව පුහුණු කරපු කෙනෙකුට අත්පොත ලැබෙනවා. අත්පොත ලැබෙනවා. ඒ කියන්නේ సంతාණය සුද්ධ කරන ක්‍රමයේ තේරෙන කෙනෙකුට ශෝක පරිදේව ඒ කියන්නේ සිත් ඇවුල් හැඬීම් වැළපීම් කායික දුක් මානසික දුක් මෙන්න මේවත් එක ජීවිතයේ අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම මුණ දෙන්න සිද්ධ වෙන දේවල් මේ දේවල් එක්ක සතිය හරහා ගනුදෙනු කරන්න දැනගන්න කෙනෙකුට දන්න කෙනෙකුට ප්‍රායෝගිකව ඒකට ෆේස් කරන්න මුණ දෙන්න දන්න කෙනෙකුට අත්පොත ලැබෙනවා එයාට තේරෙනවා ඊට පස්සේ මේ මානව ශරීරය කියන එක මානව ජීවය කියන එක කොහොමද මේන්ටේන් කරන්නේ කොහොමද මේකත් එක ඉස්සරහට යන්නේ කොහොමද මේ මැෂින් එක ක්‍රියාකාරී වෙන්නේ කියන එක යාට තේරෙනවා. ඒ මැෂින් එක කියන්නේ හුදු කය විතරක් නෙමෙයි. මනසත් මනසත් සහිත සිතත් සහිත කය මේ මානව ජීවය කියන එක මේ මැෂින් එක කොහොමද මේන්ටේන් කරන්නේ කොහොමද මේකට මුහුණ දෙන්නේ කොහොමද මේක වැඩ කරන්නේ කියන අත්පොත යාට ලැබෙනවා. අන්න එතකොට තමයි මේ ඥායාස අධිගමයි නුවණ කියන එක අපිට එන්නේ. ඉතින් මේ සතිය හරහා තමයි සතිපට්ඨාන භාවනා ක්‍රමය හරහා තමයි අපිට මේ අත්පොත ලැබෙන්නේ. ඒකයි භාගතුන් වහන්සේ මේක ඒකායන මාර්ගය කියලා කියලා තියෙන්නේ. මෙච්චර පැහැදිලිව කියලා තියෙද්දිත් අපේ රටේ අමන පිරිසක් ඉන්නා මේක තේරෙන්නේ නැති. මේක තේරෙන්නේ නැති පිස්සු නටන පිරිසක් ඉන්නවා මේ බුදුරජාණන්සේගේ පිරිසිදු බුද්ධ වචනේ. ඒක ප්‍රායෝගිකව පුහුණු කරලා නැහැ. දන්නේ නැහැ මෙච්චර ගැඹුරක් තියනවා කියන්නේ විකාර නටනවා. ඉතින් මෙතනදී <laughs> දැන් මේ මැෂින් එකත් එක මේ ජීවිතය කියන එක. අපි මැෂින් එක කියන වචනේ පැත්තක තියමුකෝ ජීවිතය කියන එක. මානව ජීවිතය, මනුෂ්‍ය ජීවිතය කියන එකේ ඇත්ත මොකද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔන්න එතකොටයි. ඒ කියන්නේ මේ හිත සුද්ධ කරන ශෝකයක්, කරදරයක්, සිත් ඇවුලක්, හැඬීම් වැළපීමක්, කායික දුක්, මානසික දුක්, මේ දේවල් එක්ක අපි වෙනදා ගනුදෙනු කරපු විදිහට නෙමෙයි සතිය පුරුදු කරන කෙනෙක් දැන් ගනුදෙනු කරන්නේ. ඒ දේවල් දිහා එයා වෙනදා බලපු විදිහට නෙමෙයි සතිය පුරුදු කරන කෙනෙක් දැන් බලන්නේ. සතිය පුරුදු කරන කෙනෙක්ගේ ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එයාගේ ජීවන රටාව පවා පොඩ පොඩ වෙනස් වෙන්න ගන්නවා සෞඛ්‍ය සම්පන්න විදිහට. ඔන්න එතකොට එයාට තේරෙනවා මේ මානව ජීවය කියන එක මනුෂ්‍යත්වය කියන කොහොමද හැන්ඩල් කරන්නේ කොහොමද මේකට මූණ දෙන්නේ කොහොමද මානසික සෞඛ්‍ය රැකගෙන නිදහස රැකගෙන සාමකාමීත්වය රැකගෙන මේ ජීවිතේ පවත්වන්නේ කියන එක තේරෙනවා. ඕක තමයි මේ කියන එකේ සරල අර්ථය. ඥායාස අධිගමාය. ඉතින් ඔතනට එන්න මේ කියන தත්ත්වය දැන් මේ ඥායාස අධිගමාය කියන එක මේ මැෂින් එක මේ මානව ජීවය කියන එක පාලනය කරන්න කියන්නේ හැන්ඩල් කරන්න මේක සතුටින් පවත්වන්න දැනගත්තු කෙනාට එයාගේ ජීවිතයට එන හැම දුකක්ම එයා කොම්පෝස්ට් බවට පත් කරනවා. ඒ කියන්නේ එයා තවදුරටත් දුක් වෙනවට බය චරිතයක් නෙමෙයි. එයා දුක් වලට ආරාධනා කරන්න තරම් පෞරුෂයක් ගොඩනැගිච්ච චරිතයක් බවට පත් වෙනවා. අපි ඔබ ඔබේ හදවතට තට්ටු කරලා බලන්න ඔබේ මනස මේ වෙනකොට ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ දුකට බයේ දුවන්න. දුකට බයේ පලා යන්න. දුකට බයේ කම්ෆර්ට් සෝන් එකක්, ආරක්ෂිත සෝන් එකක්, ආරක්ෂිත කලාපයක් හදාගෙන ඒක ඇතුලේ හිර වෙලා ඉන්න තමයි ඔබේ මනස ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. ඕක තමයි සම්ප්‍රදායානුකූල ධර්මයෙන්, සම්ප්‍රදායානුකූල ආගමෙන් ඔබේ මනසට කරපු වින්නැහිය. ඒ නිසා <clears throat> වර්තමාන ලෝකේ බෞද්ධයාට මැරෙන්නත් මැරෙන්නවත් කොන්දපණ නැහැ. මරණයට පවා බයයි සහලවනවා. ඇයි මේ අපි දුකට බයේ දුවන જાතියක් බවට තමයි අපි සම්ප්‍රදායෙන් සම්ප්‍රදායනුකූල ආගමින් සම්ප්‍රදායනුකූල දේශනාවලින් අපිව අපිව පුහුණු කරේ. අපිව ප්‍රෝග්‍රෑම් කළේ බලන්නකෝ බුදුරන් වහන්සේ මොකද්ද කියලා තියෙන ඇත්තටම කියලා. ගිහිල්ලා කියවලා බලන්න හතිපට්ඨාන සූත්‍රය පෙළ අටුවා ටීකා සහිතව කියවලා බලන්න. අඩු ගානේ කියවලවත් බලන්න හරි අර්ථය ඇතුව. ඒත් යමක් තේරුම් ගන්න පුළුවන් හරි අර්ථයෙන් තේරුම් ගත්තොත්. මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ පැමිණි දුක පැණි රහක් කරගන්න කලාව. අපි අපි දුකට වෛර කරන දුක සාපයක් කරගෙන දුවන පිරිසක්. උදේ පටන් රෑ වෙනකන් අපි දඟලන්නේ දුකට බයේ හැංගෙන්න පුළුවන් ආරක්ෂිත කලාපයක් ගොඩනගාගන්නේ කොහොමද කියලා. ඉතින් අපිට පණ නෑ ඒකට මූණ දෙන්න. ඉතින් මේ කියන්නේ දුකට විහිං පයින්ව නෙමෙයි. අපිට ගැලවෙන්න බැරි දුක් ටිකක් තියෙනවා. මොනම විදිහකට අපිට ගැලවෙන්න බෑ. මොකද අපි මේ සසරකට පැටලිලා ඉන්නේ. ඉතින් බුදුරන් වහන්සේම දේශනා කරනවා මේ දුක කියන එක මත තමයි ලෝකය පිහිටලා තියෙන්නේ. දුක මත තමයි ලෝකය පිහිටලා තියෙන්නේ. දුක කියන එක ආර්ය සත්‍යයක් කියලා බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා. චතුරාර්ය සත්‍යය පළමු සත්‍යය. ඉතින් මේකෙන් අපිට පැනලා යන්න බෑනේ බොරුවට. ඉතින් ඒ නිසා අපිට සිද්ධ වෙන්නේ මේකට මූහුණට මූහුණ දාලා මූහුණ දෙන්න විතරයි. අන්න ඒකට කොන්ද හදන එක තමයි භාගතුන් වහන්සේ මේ කරන්නේ. ඉතින් ඥායාස අධිගමාය කියන එක ඔන්න ඔය විදිහට අපිට ගොඩනගෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේ සතුටින් ඉන්නේ කොහොමද කියන කලාව ඉගෙන ගන්නවා කියන එක මේ. දුකක් ආවත් පැණි රහක් කරගන්නේ කොහොමද කියන එක උගානන කලාව මේ. දුකකට සතුටින් මුහුණ දෙන්නේ කොහොමද කියලා උගානන කලාව මේ. ජීවිතේ සතුටින් සැහැල්ලුවෙන් සාමකාමීව නිදහසේ අරන් යන කලාව මේ කියලා දෙන්නේ. ඕකම තමයි නිවන් මඟ. වෙන මොකුත් නෙමෙයි. ඉතින් ඥාය ඥායසාදිගමයෙන් පස්සේ තමයි නිබ්බානස සච්චිකිරියය. මේ මේ ඥායස අධිගමාය කියන මේ තැනට ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම නිවන් මගට යනවා. එයාට එයා තවදුරටත් සතුටු වෙන්නේ අර ලෞකික ලෝකේ. මේ ආනිසංස නොවිඳපු කෙනෙක් විඳින සතුටක් නෙමෙයි එයා විඳින්නේ. එයා ලෝකෙ දිහා බලන්නේ වෙනස් විදිහකට. එයා කලින් හිටියට වැඩිය ලෝකේ ඇත්ත පේන කෙනෙක් දැන් එයාට. ලෝකේ ඇත්ත දැනෙන කෙනෙක්. ඇත්ත වැටහෙන කෙනෙක්. එයාගේ මනස නිතැතින්ම සසරින් ගැලවෙන තැනට වැටෙනවා. එයා ගිහියෙක් වුණත්, එයා පැවිද්දෙක් වුණත්, එයා ගැහැණියක් වුණත්, එයා පිරිමියෙක් වුණත්, එයා සමාජ මොන ස්ථාවරයක මොන තත්ත්වයක හිටියත්, මොන ජාතියක් වුණත්, මොන ආගමක් වුණත්, එයා උපතින් ඇවිල්ලා තියෙන එයාගේ මනස නිතැතින්ම මේකෙන් අයින් වෙන තැනට වැටෙන වැටෙනවා. එතනට වැඩ කරන්න එයාගේ හිතට කැමැත්ත එනවා. ඒක තමයි නිවනට අපිව තල්ලු කරන බලවේගය වෙන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සනට ආනිසංස ටික ගැලපිලා තියෙනවද කියලා. මෙච්චර සුන්දර ක්‍රමවේදයක් අපිට ඇස්පනා අපිට කරන්න පුළුවන් ක්‍රමවේදයක් මේ ජීවිතේම උරගාලා බලන්න පුළුවන් ක්‍රමවේදයක් කියලා දෙද්දි තමයි අපේ මේ ජාතිය බෞද්ධයා කියන ජාතිය මේ මතු ජීවිතයකට සංසාරයකට මෛත්‍රී බුදුන් ළඟට තවත් සංසාරයකට තව ආත්මයකට නිවන කල් මෙච්චර ලස්සනට මේක ඇචීව් කරන්න පුළුවන් සාක්ෂාත් කරන්න පුළුවන් මේ මේ මේ කියන අරමුණු මේ කියන දේවල් භුක්ති විඳින්න පුළුවන් ඒ පොටෙන්ෂල් එකේ විභව ශක්තිය ඇතුව තමයි අපි ඉපදිලා තියෙන්නේ ඒක කාටවත්ම නෑ කියන්න බෑ. තියෙනවා. කොච්චර දුරට තියෙනවද කියලා බලන්න නම් උරගාල බලන්න ඕනේ. ඒ විභව ශක්තිය හැමෝටම එක සමානව නැති වෙන්න පුළුවන්. කොච්චරක් දුරට මගේ ඒ විභව ශක්තිය තියනවාද කියලා බලන්න උරගාලා බලන්න ඕනේ. නිකන් ඔය නිදාගෙන හිටියට මේක එළියට එන්නේ නැහැ. උරගාලා බලන්න ඕනේ, වැඩේ කරන්න ඕනේ, ප්‍රායෝගිකව පුහුණු වෙන්න ඕනේ. ඉතින් ඕක තමයි මේ අද කියන්න තියෙන ඉතුරු කාරණා ටික වීඩියෝ එකේ ට කියන්න තියෙන ආනිසංස ඉතුරු දෙක ආනිසංස හත ඉවරයි. ඉතින් අපි මෙතනින් එහාට සතිපට්ඨාන සූත්‍රයේ පුංචි පුංචි කෑලි ඔබට ප්‍රායෝගිකව පුහුණු වෙන්න පුළුවන් මට්ටමින් අපි කතා කරනවා. ඉතින් ඉදිරියේදී ඒ වගේ තව වීඩියෝකින් අපි හමු වෙමු. ත්වන් සරණයි.